ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 සම්බදානං ධම්ම දානං ජිනාති සම්බං රසං ධම්ම රසෝ ජිනාති සම්බං රතින් ධම්ම රතේ ජිනාති තන්නක්ඛයෝ සම්බ දුක්ඛං ජිනාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දිනක සක්දේව රජතුමාණන්ගේ අනින් තවත් දසදහසක් සක්වලින් පැමිණි දෙවියන් සමග ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ ගාථා ධර්මයක් ධම්මපදයේ තණ්හා වර්ගයේන ගාථාවක්. මේකේ යටි තේරුම කවුරුත් දන්නවා. සීලම ආමිෂ දානයන් අධිබවාගෙන ධර්ම දානය ජය ගන්නවා. සීල ආමිෂ රසයන් අධිබවාගෙන ධර්ම රසය ජය ගන්නවා. සීලම ආමිෂ රතින් අධිබවාගෙන ධර්ම රතිය ජය ගන්නවා. සීලම දුක්ඛ රාශි අභිභවාගෙන අමාමහ නිවන් සෝය ජය ගන්නවා. මේ කතාව සරුවක්යන් වහන්සේ වැඩ ඉන්නා කාලේ දෙව්ලොව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. දෙව්ලොව දෙවියන් අතරට මේක් මේක් දහම් ගැටළු සාකච්ඡාවන් කෙරෙනවා. එන් බොහෝ දිනක් අතර මේ ප්‍රශ්න අතර නැගුණා. ඒ කියන්නේ මේ ලෝකේ රස වර්ග වලින් උසස්ම රසය මොකක්ද? උසස්ම දානය කුමක්ද? උසස්ම ඇලීම කුමක්ද? එවාගෙම මේ සීල දුක් අතරින් ඈතර වීමේ සැපේ නම් කුමක්ද? මේ ගැන සාකච්ඡාවල් ඇති වුණා. ඒක සතරවරන් දෙවියන් වෙත ආවා. සතරවරන් දෙවියනොත් මේක හරියට විසඳා ගන්න බැරි නිසා සද්දේව රජතුමා නංගත් දැනුම් දුන්නා. ඒ අතරතේ තෞතිසා භවනතේ දසදහසක් සක්වලින් එන දෙවියන්ගෙන් දෙවියන්ට මේ ප්‍රශ්නේ නැගුණා. අන්තිමේදී සග්දෝ රජතුමා ඒ දසදහසක් සක්වලින් දෙවියන් එක්ක සතරවරන් දෙවියන් ද පෙරමුණේ තියාගෙන ජේතවනාරාමයට පැමිණ ආරාත්‍රියේ මැදියම. එයිලා මේ ප්‍රශ්නේ සරුවක්යන් වහන්සේට ඉදිරිපත් කළා. සරුවක්යන් වහන්සේ ඒ සියලු දෙනාගේ සිත් දතන් වල තියෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මග්ගංග ධර්මයන් ගැන මනාව ආબોධ කරගෙන ඒ මොහොතේදී 84000ක් දෙනෙක් මගඵල නිවන් සුව ලබන බව නුවණින් දැනවදාරලා මේ ගාථා ධර්මයෙන් දේශනා කළා. ඒ කියන්නේ දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානය. එවාගේම රසයන් අතුරින් උතුම්ම රසය ධර්ම රසය. ඇලීම් අතුරින් උතුම්ම ඇලීම ධර්ම රතිය. එවැගේම සීලම දුක්ඛාගේ නිස්සරණය වෙන නිර්වාණයේ සැපයෙන් අතුරෙන් උතුම්ම සැපය කියන එක පාදා ධර්ම දේශනා කළා. සැබවින් මේ දේශනාව ඇසූ දෙවියන් බ්‍රහ්මයන් අතර විශාල පිරිසක් මඟඵල නිවන් සුව ලැබුවා. දැන් අපි සලකා බලන්නට ඕනේ අද මේසා මහා පින්කමේ අභ්‍යන්තරේ කුමක්ද කියලා. පින්නතුනි ආමිෂ දාන ධර්ම දාන කියලා දෙකක් තියෙනවා. ආමිෂ දාන කියන්නේ මේ කෑම බීම ඇඳුම් පැළඳුම් මේ චීවර වස්ත්‍ර පරිස්පාද ආදීම නෙමෙයි. ආමිෂ දාන කියලා හඳුන්වන්නේ පින්නතුනි දෙවොල්ලව සැප පදාපතාගෙන දෙවමනේ සැප පතාගෙන කරන හැම පින්කමක්ම ආමිෂ දාන පින්කම් වෙනවා. මේ කුසල බලයෙන් මට සදිවි ලෝකේ උත්පත්ති ලැබේවා. සද්දේව පදවිය ලැබේවා. එවාගේම මනලව සක්විති සපන් ලැබේවා රජ සපන් ලැබේවා සිටු සපන් ලැබේවා සේනා පරිවාර සම්පත් ධන සම්පත් ලැබේවා යසේතුරු සම්පත් ලැබේවා කියන මේ වාගේ ආමිෂයක් ප්‍රාර්ථනා කරගෙන යම් පරිත්‍යාගයක් කරනවා නම් ඒකටයි ආමිෂ දාන කියන්නේ මේ චීවර ආමිෂ නෙමෙයි එවාගේ පින්නපාත ආමිෂ නෙමෙයි සෙනසුන් ආමිෂ නෙමෙයි ගිලන්පස ආමිෂ නෙමෙයි එවාට ආමිෂ කියලා නමක් හඳුන්වන්නේ තෘෂ්ණාවට දෘෂ්ටියට අරමුණු වන නිසායි. තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්වා නොගෙන ඒවා පරිත්‍යාග කරනවා නම් ඒවා නිර්ආමිෂයි. නිර්ආමිෂ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටියට යටත් උනේ නැහැ අරමුණුනේ නැහැ. යම්කිසි පරිත්‍යාගයක් කරන වෙලාවේදී ඒ පරිත්‍යාගයේ සිදු කරන ලබන්නේ සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් ගේ මේ සතර මාර්ග ඵලානුක්‍රමයෙන් ලැබෙන්නේ අමාමහ නිවන් සුව පිණිස වේනම් ඒ පරිත්‍යාගයේ කවරක් හෝ වේවා එය निराமிස පරිත්‍යාගයේ निराமிස දානීය කියලා හඳුන්වනවා. එනිසා අද මේසා විශාල පින්කම සිදු කරනු ලබන්නේ දෙවොලෝ යන්න පතාගෙන නෙමෙයි. සක්විති සැප ලබන්නක් නෙමෙයි. ධනීය පරිවාර සම්ප්‍රඥ දෙයක් ලබන්නක් නෙමෙයි. මේ දෙදෙනාගේ එකම පැතුම නම් තමන්ගේ දෙමව්පියන් තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් එක්ක එකට මේ කුසාද අස්පත් කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් සපුරාගෙන සතර තරණය කරමින් මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ ප්‍රාර්ථනාවයි එනිසා මේ පින්කම් සියල්ල निराமிස පින්කම් හැටේට සරුවක්යන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒකමද තවත් ධර්ම දාන වශයෙන් විශේෂ පරිත්‍යාගය සිද්ධ වුණා. ඒ තමයි ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා පොත. මේ පොතේ තියෙන ඉතා වැදගත් <clears throat> ප්‍රතිපත්ති සම්භාරයක්. ඒ කියන්නේ යෝගාශ්‍රම ශාස්ත්‍රාව කියන්නේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති කෝරණේ සඳහාම ආරම්භ කළ ශ්‍රේෂ්ඨ වූ සංවිධානයක්. මේ උදයසනේ බුද්ධ වන්දනා වතපිරිතේ තියෙනවා. සවදව බුද්ධ වන්දනා වට පිළිත තියෙනා වේදන. සංඝයාවට බුද්ධ වන්දනා වට පිළිත තියෙනවා. ඒ අතරත මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා පැවිදි වත. ඒ කියන්නේ යම්කිසි කුණධාරවේකු සසුන්ගත වීමේදී දතමනා වූ උගතමනා වූ ධර්ම කොටස රාශියක් මේ පැවිදි වතට ඇතුළත්ව පවතිනවා. එවාගේ පිළිත් දේශනා බණවර දෙකක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ වන්දනාපත සම්පාදනය වෙලා තියෙන මේක අවුරුදු 1කට ආසන්න කාලයකට උඩදී අපේ පූජනීය සාජිකේ පඬිත මාතරසිරි ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් ආරම්භ වූ ඒ වන්දනාපත වාරින් වාරේ විශේෂත්වයටපත් වුණා. මේ මුල් අවස්ථාවේ නිතිබුණු තෙසැත්තා ඥාන වන්දනාවක් මේ පොතට ඇතුළත් වෙනවා. සද්දන්ත ඥාන වන්දනාවක් එහි ඇතුළත් වෙනවා. චුද්දස ඥාන වන්දනාවක් ඇතුළත් වෙනවා. මේ ආදී දේවල් අතිරේක වශයෙන් මේ පොතට සම්බන්ධ වී තිබෙනවා යෝගාස්ම ශාස්ත්‍රාවේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ වන්දනා ප්‍රතිපදාවටයි. එවාගෙම පැවිදි වකනමින් සාමණේර භූමියට ඇතුළත් වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට දසමනා වූ මූලික අධ්‍යාපනයේ මේ පැවිදි වකනමින් හඳුන්වනවා. දොට මේවා මහා සංඝ රත්නයේත හිතසුව පිණිස පරිත්‍යාග කරන ලද්දේ ධර්ම දාන සීරසින් සරුවක්යන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ මහා පොළොව තලයේ සමතලා කරලා ආසනෙන් ආසනිය අසුන් පනවලා බුදු ප්‍රසේ බුදු මහා රහතුන් වහන්සේලා වඩා හිඳුවලා කෙසෙල් ගොබ වැනි බොහෝම මුරුදු මොලකෝ කසීසලු පාටකලී දිවසල් වැනි දෙයින් සකස් කර ගන්නාලද තුන්සූරු අටපිරිකර පූජා කරනවා එවාගේම සාලි මාංශෝදන සහිත ප්‍රණීත පින්දපාත දානේ පූජා කරනවා සප්පි නවනේත තේල මදු පානිතාදී ප්‍රණීත වූ භේසජ්‍ය දාන පූජා කරනවා මංච පීත බිසි බිම්බෝ අනාදී සේනාසන භාණ්ඩ පූජා කරනවා එසේ ඒ පූජාවක් එක්කාසු කරනවා නම් මාමිරුසටත් උසට වැඩි වෙන්නත් පුළුවනි. ඒසා විශාල පරිත්‍යාගයක් කරනවාට වඩා එක හතරපද ගාථාවකින් නමුත් ධම්පදයක් දේශනා කිරීම මහත්ඵල මහත් ආනිසංස වෙන බව දේශනා විසඳාන් වෙනවා. ඒ කියන්නේ රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ වෙන විශාල ස්තූප ගොඩනැගීමක් 84000ක් මෙහෙර විහාරේ පෙරවීමක් එවාගෙම ජේතවනාරාමේ පූර්වාරාමේ දේලවනාරාමේ වැනි මහා විහාරස්ථාන කරමින් වැනි මහා පින්කම් පවා සිද්ධුණු ලබන්නේ ධම්පදයකට සවන් දී ලබා ගන්න ශ්‍රද්ධා මුල් කොටගෙනයි එනිසා මේ සීලවම දාන සීල භාවනාදී කුසල් ධර්මයන් මුදුන් පමුණවා ගන්නට හේතු වෙන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබීමයි එනිසා අනිච්චවත සංඛාරා ආදී සතර පද ගාථාවකින් නමුත් ධම්පදයක් දේශනා කිරීම සියලුම දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ දානයක් බව එදවසේදී සරුවක්යන් වහන්සේ පහදා වදාලා. ඒ වගේ මේ ලෝක ධාතුවේ දිව පිනවන රසයන් තියෙන අපමණ, ඇහ පිනවන, කන පිනවන, ඒ වගේම නාසිකා පිනවන, දිව පිනවන, කන පිනවන, සිත පිනවන රසයන් තියෙනවා. ඒවා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකයේ තියෙන පස්කම් සැප කියලා. ඒ සැප ඔක්කොම සාමිසයි. තෘෂ්ණා දෘෂ්ටියෙන් වැඩෙන්නා වූ සංසාරේ දික් වෙන්නා වූ රසයකුයි. නම සරුවක්යන් වහන්සේ දේශනා කළ තේනා පුදුම විදිහේ ධර්ම රසයක්. අර්ථ රස, ධර්ම රස, විමුක්ති රස කියලා කොටස් තුනකින් ඒක හඳුන්වනවා. සරුවක්යන් වහන්සේ දේශනා කළ සවිසුද්ධ වූ ධර්මයේ පිළිබඳව අර්ථය ආબોධයෙන් ලැබෙන ප්‍රීතිය, ඥාන සංප්‍රයුක්ත ප්‍රීතියද කියන අර්ථ රසේ පානය කරනවා කියලා. එවාගේම ඒ සරුවක්යන් වහන්සේ දසෝ සවිසුද්ධෝ ධර්මයේ පිළිබඳව මන ආબોධයක් ලබා ගැනීමෙන් ධර්ම රසයේ වින්දනය කරනු ලැබෙනවා. විමුක්ති රසය කියන්නේ ඒ ධර්මයේ අසාගරාගෙන ඒ අනුව සීලේ පුරනවා. සීලේ පිළිීමෙන් තමන්ගේ సంతානයේ අනවද්‍ය සම්ප්‍රත්‍යක් හිතට වැඩෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයේ වඩනවා. ඉන්ද්‍රිය සංවරයේ වැඩීමෙන් කෙලෙසුන්ගෙන් කෙක්නවන්නා වූ මානසික සුවයක් වින්දනය කරනවා. ඊළඟට සති සම්පජාඤ්ඤේ පුරෙනවා එවාගේ විවේකස්ථානවලට ගිහිල්ලා සමත භාවනා වඩා ධ්‍යාන උපදවනවා එවාගේම සමාප්‍රත්‍ය උපදවනවා අභිඥා උපදවනවා මේ ඔක්කොම විමුක්ති රසයට අයිති වෙනවා එයින් අභිඥාවන්ගෙන් පමණක් සෑහෙන්නේ නැතුව විපස්සනාවට යොමු වෙනවා දසමා විපස්සනා ඥාන වඩනවා විපස්සනා ඥාන වඩා යම් වෙලාවක තමන්ගේ సంతානයේ බෝධිපාක් ධර්මයන් සම්පූර්ණ වුණා නම් ඒ මොහොතේදී සෝවාන් මඟඵල නිවන් සුව ලබනවා. සකදාගාමි මඟඵල නිවන් සුව ලබනවා. අනාගාමි මඟඵල නිවන් සුව ලබනවා. අරහත් මඟඵල නිවන් සුව ලබනවා. මේ කියන්නේ විමුක්ති රාශියයි. මේ විමුක්ති කියන ඔක්කොම ಜಾති පහක්. ඒ කියන්නේ තදංග විමුක්ති, නිෂ්කාම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, පටිච්චසමුප්පාද විමුක්ති සහ නිස්සාරණ විමුක්ති කියලා. යම් කිසි දාන සීල භාවනාදී කුසල ක්‍රියාවක යෙදෙන යෙදෙන වාරයක් පාසා හිතේ අකුසල් සිටිවිලි යටපත් වෙන බැවින් කෙලෙසුන්ගෙන් එති නිදහස් වෙන බැවින් ඒද කියනවා තදංග විමුක්ති කියලා. අඳුරු කාමරයක පානක් දැල්ලුවා වගේ ඒ කුසල ක්‍රියාවන් කරන වෙලාවේදී හිත කෙලෙසුන් එක්ක මිශ්‍ර නොවන බැවින් ඒද කියනවා තදංග විමුක්ති කියලා. දෙයින් නොනවති යම් කිසි කෙනෙක් සමත භාවනා වඩනවා ඒ සමත භාවනා වැඩීමෙන් ලැබෙන්නා වූ නීවරණාදී උපක්্লেශයන් යටපත් වීමෙන් ලැබෙන විමුක්තියද කියනවා විස්කම්බන විමුක්තිය. ඒ සමත භාවනාවෙන් අෂ්ට සමාපත්තිලාභී වූ කෙනෙකු ධානයේ නැගී සිටි වෙලාවේවත් හිතේ නීවරණාදී උපක්্লেශයක් එන්නේ නැති නිසා ඒකට කියනවා අර තදංග විමුක්තියට වඩා බලගත් මිදීමක් බැවින් විස්කම්බන විමුක්තිය කියලා. එවැගේම නොනැති විපස්සනා භාවනා වඩා යම් කිසි වෙලාවක සෝවාන් මාර්ග ඥාන ලැබෙනවා. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන ලැබෙනවා. ඒ මාර්ග ඥාන වලින් ඒ ඒ මාර්ගයෙන් විනාශ වෙන ක්ලේශයන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙනවා. ඒකට කියනවා සමුච්ඡේද විමුක්ති කියලා. ඒ ඒ මාර්ගයට අනුරූපවම ඊට අනුතුරුව ඵලයටපත් වෙන සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය කියන මේ ඵල හතරටපත් වීමද කියනවා පටිච්චසමුප්පාද විමුක්තිය කියලා සංසිඳීමේ විමුක්තිය. ඊළඟට මේ කියන මාර්ගඵල ඥාන ආબોධ කර ගැනීමෙන් යම් වෙලාවක තමන්ගේ సంతානයේ කැමැති කැමැති වෙලාවක ඵල සමාප්‍රාප්තියට යොමු කරගන්න සමත් වෙනවා. ඵල සමාපත්තිය ඇතුලේ තියෙන්නේ නිර්වාණය අරමුණු කරගන්නා ලද පිරිසුදු චිත්ත පරම්පරාවක්. ඒද කියනවා නිස්සරණ විමුක්තිය කියලා. ඒකෙන් ලෞකික වූ සීලෝභ සංස්කාර ධර්මයන්ගෙන් තොර වූ නිර්වාණය අරමුණු කරගන්නා වූ සිතර කියන්නේ නිස්සරණ විමුක්තිය කියලා. මේ විදිහට මේ පංච විමුක්තිය කියනවා තවට මෙහිදී සඳහන් වෙනවා අර අර සීලම නිමුක් මේ මිදීම අතුරෙන් උතුම් විමුක්තිය හැටියට සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කොට වදාලා එතින්දී එහි සඳහන් වෙන්නේ අර සීලෝ මාර්ථ රසයන් ධර්ම රසයන් විමුක්ති රසයන් මේ බුදු සසුනේදී ලබන්න පුළුවනි ඒක අර ආමිෂ රස සියල්ලම බෙබවාගෙන ලැබෙනා වින්දනය කරන්නා නිර්ආමිෂ සම්ප්‍රත්‍ය සපය කියන එකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ ඒ වගේම මේ ලෝකයේ ඇලීම් තියෙන අපමණ දේවල් කෙරේ ඇලීම් ගෙවල් දොරවල් ගැන ඇලෙනවා ඉඩ කඩම් ගැන ඇලෙනවා යාන වාහන ගැන ඇලෙනවා අමුදරුවන් ගැන ඇලෙනවා තමන්ගේ ජීවිතය ගැන ඇලෙනවා ධනය ගැන ඇලෙනවා කුලය ගැන ඇලෙනවා නොඑක් දේවල් ගැන ඇලිලා දඬිලා වේලලා පැටලිලා තමයි ලෝක සත්‍යය සිටින්නේ ඒ විදිහේ ඇලීම් බැඳීම් තුලින් තමන්ගේ సంతානයේ තණ්හා දික්තිමාන උපක්‍රේෂයන් වැඩෙන නිසා සතර දික් වෙනවා මේ ලෝකයේ ඇලීම් වතුරෙන් උතුම් නැලීම වන්නේ ධර්ම රත්නයේ කෙරෙහි ඇලී වාසය කිරීමයි. ඒ කියන්නේ එතන ඇලීම නම් තෘෂ්ණාවෙන් ඇලීම නෙවෙයි. ඥානයෙන් යුක්තව පිළිගැනීමයි. යම් කෙනෙක් සීලේ පිළිදා සීලෙන් සතුට වෙනවා. අන්න සීලේ පිළිබඳ ඇලීම. එවාගේ යම් කෙනෙක් සමාධියේ වඩලා සමාධියෙන් තමන්ගේ සිත පිනමින් වාසය කරනවා. ඒ සමාධියේ පිළිබඳව ඇලීම එවාගේ යම් කෙනෙක් විපස්සනා වඩනවා විපස්සනා නුවණ පහළ වීමෙන් ඒ සිය පිළිබඳව තමන්ගේ හිතේ බලවත් පිළිගැනීමක් ඇති වෙනවා ඒකෙහි ඇලීම විපස්සනාවේ නොනවති මාර්ගඵල උපදවනවා ඒ මාර්ගඵල උපදවමින් තමන්ගේ හිත නිවනේ පිහිටුවා ගන්නවා නිවනේ පිහිටුවා ගැනීම තමයි නිවන ඇලීම හෙවත් ස්ථීර වශයෙන් පිළිගැනීම නුවණින් පිළිගැනීම එනිසා මේ ලෝක ධාතුවේ යම්කිසි වින්දනයක් තියෙනවා නම් ඒ සීලම වින්දනයන් අභිභවාගෙන උසස්ම වින්දනයක් හැටියට විඳුන් ලබන්නේ අමා මහ නිවන් සුව වින්දනයයි. එනිසා මේ නිර්වාණ ධාතු වින්දනයේ සීලම ඇලීම් අතුරෙන් අග්‍ර වෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ තණ්හාකය සබ්බ දුක්ඛං ජිනාති කියලා. එතන තණ්හා කියලා වස්තුවක් තියෙනවා ධර්මතාවක්. වස්තු ධර්මයක තණ්හාව නමින් හඳුන්වන්නේ ලෝභයයි. මේ ලෝභයේ අඳුනන්න නම් 100ක් තියෙනවා. ඒ ලෝභයේ තියෙන අවස්ථා තුනක් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හා කියන්නේ මේ 11 කාම භූමියේ තියෙන සම්ප්‍රඥ තෘෂ්ණාවයි. මනුෂ්‍ය ලෝකයයි ජීව ලෝකයයි හයයි කියන්නේ මේ සප්තකාම ස්වර්ගයේ තමයි සම්ප්‍රත් වශයෙන් තියෙනවා නම් තියෙන්නේ. කාම භූමිය 11 කීමේ සතර ආපායත් එක්ක නමුත් මේ දිව්‍ය ලෝක හයයි මනුෂ්‍ය ලෝකයයි කියන මේ සප්තකාම ස්වර්ගයේ තියෙන සම්ප්‍රඥාන <clears throat> යම් කිසි අල්මක් තියෙනවා නම් ඒකට කාම තෘෂ්ණාව කියනවා. ඒ ස්ථාන ගැන ඒ ස්ථාන වල වින්දනය කරන සම්ප්‍රඥාන ආසාව. ඊළඟට භව තෘෂ්ණාව කියලා කියන්නේ භව තණ්හා කියන්නේ ආත්ම භාවයේ සදාකාලිකයි කියලා හැඟීමක් තියෙනවා නම් ඒකට සාස්වත දෘෂ්ටිය කියනවා. සදාකාලික ආත්මයක් පිළිගැනීම ඒ සදාකාලික ආත්මය සැපවත් කරන්නේ මේ කියලා කුසල්ද අකුසල්ද දෙකම කරනවා. ඒ කුසල් අකුසල් සිදු කර ගැනීම සඳහා ඇතිවන මේ ආත්මාවේ සදාකාලික ආත්භාවයේ සැපවත් කිරීමේ තෘෂ්ණාවට කියනවා භවතණ්හාව කියලා. සමහර කෙනෙක් කියනවා මේ බ්‍රහ්ම ලෝක සම්ප්‍රාප්ත වීම භවතණ්හාව කියලා. මෙන්න මේක නියමාර්ථය නම් අර සාර්ථක කියන සදාකාලික ආත්මයක් ඇතැයි ඒ ආත්මය සුවපත් කරන්නේ මේ කියන ඇඟීමෙන් යුතුව කරන යහපත් හෝ අයහපත් කුසල කර්මයන්ට අකුසල කර්මයන්ද කියන අකුසල කර්මයන් කරන ආශාවට කියනවා භව තණ්හාව කියලා. ඊළාට විභව තණ්හා කියලා හඳුන්වන්න යෙදෙන්නේ විභව තණ්හා නමින් කියන්නේ උච්ඡේද දෘෂ්ටියේ සම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාවයි. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මත්තේ ඉපදීමක් නැහැ කියන දෘෂ්ටියයි. මරණින් මාත් ඉපදීමක් නැති නිසා දැහැමින් හෝ අදහැමින් හෝ ජීවත් වන්නේ කියලා මේක දේවල් ගැන ආශා කිරීමද කියනවා විභව තණ්හාව කියලා. මේ තුන් ආකාර තෘෂ්ණාව 18ක් වෙනවා මේ ద్వාර වශයෙන්. ඒ කියන්නේ චක්කෝ සෝතේ ගානේ ජීවා කාය මන කියන මේ ආධ්‍යාත්මික දොරටු හය නිසා 18ක් වෙනවා. ඊළඟට රූප, ශබ්ද, ගන්ධය, රස, ස්පර්ශාවිය ධර්ම කියන මේ බාහිර ආරමුණු හය නිසා තව 18ක් වෙනවා 36යි. ඒ 36 නැවත අතීත කාල වශයෙන් 36යි, අනාගත කාල වශයෙන් 36යි, වර්තමාන වශයෙන් 36යි 108ක් වෙනවා. මේ 108 වදාරොන් තෘෂ්ණාව තමයි නැවත නැවත මේ ස්කන්ධ කෝඩුව භවයෙන් භවයට ගෙනියනු ලබන්නේ. භවයෙන් භවයට ගෙනියන කර්ම රැස් කරමින් ස්කන්ධ පරම්පරාව අතරක් නැරෙ සිඳෙන්න නැදී සුගතියට දුගතියට පමුණුවන එකම නායකත්වය දරන්නේ නියමුවා වශයෙන් ඉන්නේ මේ තෘෂ්ණාවයි. ඒ මේ තෘෂ්ණාව යම්කිසි දවසක ක්ෂය කරනවා නම් ඒ ක්ෂය කිරීම තමයි උතුම්ම සැපේ කියන එකයි මෙහිදී තේරුම. එතකොට නිර්වාණය කියන්නේ මේ සාන්ත සෝය සාක්ෂාත් කරගන්න නම් තෘෂ්ණාව ෂේ වෙන්නට ඕනේ. තෘෂ්ණාව සේවෙන්නේ මේ කියන යහපත් කුසල ක්‍රියාවන්හි යෙතේ දෙමෙනයි. දානීය නිසා තෘෂ්ණාව සොයවියා යනවා තදංග වශයෙන්. සීලය නිසා තෘෂ්ණාව සොයවියා යනවා තදංග වශයෙන්. එවැගේම කාමාවචර වශයෙන් වඩින භාවනාව නිසා තෘෂ්ණාව සොයවියා යනවා තදංග වශයෙන්. අස්ත සමාපatti ලාභයේ සිටීම නිසා තවදුරට තෘෂ්ණාව සොයම ක්ෂය වෙනවා විස්කම්බන වශයෙන්. එයින් නොනවතේ විපස්සනා වඩා මාර්ගඵල ප්‍රතිලාභය කර ගැනීමෙන් કૃષ્ණාව සමුච්ඡේද වශයෙන් ශ්‍රේණිය යනවා මේ විදිහේ કૃષ્ණාවගේ ශ්‍රේණියම නිසා උත්පත්ති වාරේ කෙටි වෙනවා අඩුගානේ සෝවාන් මාර්ගඵලයේ ලබාගත් තනම් ආත්ම හතකට වඩා යෙදීමේ કૃષ્ණාව ශ්‍රේණිය යනවා සකදාගාමී මාර්ගඵලයේ ලබා ගත්තා නම් ඒ තැනැත්තා මේ කාම භවයේ මනුලොවේ තව එකවරක් උපදින කෙනෙක් බාටපත් වෙනවා ඊට වඩා නූපදී අරිහත්ත්වයේ ලබන්නේ වෙනවා අනාගාමී මාර්ගඵල ලබා ගත්තා නම් 11 කාම භූමි ඉක්මවා බමල උපදින්නෙක් වෙනවා නැත ආපතර නොයෙන්නෙක් වෙනවා එවාගේම අරියත් මාර්ගඥානෙ උපදවාගත්ත නම් ඒ උත්තමයන් වහන්සේ නැති ඉපදීමක් නැති අසංකත ධාතු සංඛ්‍යාත අමාමා නිවනටපත් වෙනවා මෙන්න මේ විදිහට ඒවායින් අතමෙගීම සිද්ධ වෙන්නේ තෘෂ්ණාවගේ ප්‍රහාණය වීමේ தත්ත්වය අනුවයි එනිසා සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කොට වදාලා ධර්ම දානීය දෙමින් ධර්ම රසයේ විඳිමින් ධර්ම මේ ප්‍රියකේ විඳගනිමින් ධර්ම රතියේ සිත් අලවා වාසය කරමින් මේ තෘෂ්ණාව ශ්‍රේ කිරීමේ පිළිවෙත් මඟ අනුගමනය කරගෙන සදාකාලික සෝය වූ අමා මහ නිවන් සුව සාක්ෂාත් කෙරෙත්වා කියන අනුශාසනාවයි මේ දේශනාවෙන් පහදා වදාළේ ඉතින් මේ දේශනාව සාර්ථක කරගන්න හේතු වෙන උදාර පින්කම කොයි අද මේ මුදුන් පමනවා ගන්න යෙදුනේ සර්වඥන් වහන්සේ දේශනා කොට වදාලා බෞද්ධයෙකුට අවශ්‍ය වෙන ධන සම්භාරයේ කුමක්ද කියලා යස්ස සද්ධා තථාගතේ අචල සුප්පතිට්ඨිතා සීලං චයස්ස කල්යාණං අරියකාන්තං ප්‍රසංසිතං සංඝේ පසාදෝ යස්සති උජුභූතං ච දස්සනං අදලින්දෝති තං ආහෝ අමෝගන්තස්ස ජීවිතං තස්මා සද්ධාං ච සීලං ච පසාදං ධම්ම දස්සනං අනියොන්ජේත මේධාමී සරං බුද්ධාන ශාසනං කියා සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම්කිසි කෙනෙකුගේ සිතේ ශ්‍රද්ධාව කියන මේ උතුම් ගුණයේ තුන් තුනුරුවන් වෙත තුනුරුවන් කෙරෙහි පිහිටාගෙන සිටිනවා නම් එවාගේම ආර්යකාන්ත සීලය කියන පංචශීලයේ ආදී වස්තමක සීලයේ මනාව රකිනවා නම් සංඝ රත්නයේ සිව්පසෙන් උපස්ථාන කරනවා නම් එවාගේම තමන්ගේ సంతානෙහි රත්නත්‍රයේ පිළිබඳව පිළිගැනීම සම්මාදිට්ඨිය ස්ථිරව කරගෙන තියෙනවා නම් එවැගේම ධර්මඥානියත් පුහුණු කරනවා නම් අදලිද්දෝති තං ආහු ඒතනත්තා දිලින්දෙක් නම් නොවන්නේය අමෝගන් තස ජීවිතං ඒතනත්තාගේ ජීවිතේ නොසිස්සෝ ජීවිතයක් වන්නේය එනිසා සරුවඥන් වහන්සේ දේශනා කරනවා මේ නිසා සද්ධාංච සීලංච පසාදං ධම්ම දස්සනං අනුඤ්ඤුඤ්ජේත මේ ධාමි සරං බුද්ධාන ශාසනං මේ කියන්නේ ශ්‍රද්ධාවක්, සීලයක්, ශ්‍රුතියක්, එවාගේම ත්‍යාගයක්, ප්‍රඥාවක් කියන කාරණා පහ සරුවක්යන් වහන්සේගේ අනුශාසනාව සිහි කරමින් යෙදෙත්වා කෙනෙක් මේ දේශනාවේ අනුශාසනාවයි. ඉතින් පින්වත් උපාලී සිල්වා මෙතිතුමත් ඒ තක්ෂිලා සිල්වා මෙතිනියත් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව රත්නාත්‍රයේ පිළිගැනීමෙන් වාසය කරන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන මේ වචනේ වචනේ කියනවා පමණක් නෙමේ අදපත්යෙන් පිළිගෙනයි මේ දෙදෙනාගේ කටයුතු දෙන්නේ තමන් කරන ජීවනෝපාය වශයෙන් වෙළඳ ව්‍යාපාරේ පවා බොහෝම ධාර්මිකව පවත්වන්නේ ඒ තුනුරුවන් උදෙසාම කරන පරිත්‍යාගයක් කියන්නේ මේ පෙළ ගැනීමක් හැටියටයි එනිසා ඒ දෙදෙනාගේ ශ්‍රද්ධාව බොහෝසෙන් ස්ථාවර ශ්‍රද්ධාවක් හැටියට කාගෙත් මේ තේරුම පිළිගැනීම තියෙනවා විශේෂයෙන්ම සද්ධාවේ තියෙන අවස්ථා හයෙන් අපේ సంతාන තුලත් ඒ ගුණ තියෙනවා කියලා හිතා ගන්නට පුළුවනි. සද්ධාවේ තියෙන අවස්ථා හයක් සද්ධාන ලක්ෂණ සද්ධාව, සම්පක්ඛන්ද සම්පසාදන ලක්ෂණ සද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව, ඕකාප්පන ලක්ෂණ සද්ධාව, ආගම සද්ධාව, අධිගම සද්ධාව කියලා අවස්ථා හයක් තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධාව කියන්නේ පින්නතුනේ තමන්ගේ సంతානිය තුල වෙන කිසිම ශාස්ත්‍රෝ කෙනෙකුගේ ගැන විශ්වාසයක් පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මගේ එකම ශාස්ත්‍රෝන් වහන්සේ කියා හදපත්ලෙම පිළිගන්නවා ඒ සරුවක්යන් වහන්සේ දේශෝ සුවිසුද්ධෝ ශ්‍රී සද්ධර්මයේ මගේ එකම සරණ පිහිට බව පිළිගන්නවා ඒ ධර්මයට අනුව පිළිවෙත් පුරන මඟඵල නිවන් ලබාගත් ආර්ය මහා සංඝ රත්නයේ මගේ එකම කල්යාණ මිත්‍ර සම්පත්තිය කියා පිළිගන්නවා මේ රත්නත්‍රය පිළිබඳව හදපත්යෙන් පිළිගැනීමට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධාව කියලා. සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධාව කියන්නේ තමන්ගේ හිතේ යම්කිසි දුකක් දුම්නසක් කනගාටුවක් බයක් ඇතිගැනීමක් රාගයක් දෝෂයක් මෝහයක් උපක්ලේශයක් ඇති වුණා නම් දේවාල ගානේ යන්නේ නැහැ. ඒ වගේම සායි බබා වැනි සාන්තු වරයන් සොයාගෙන යන්නේ නැහැ. වෙනත් වෙනත් දේවල් ගැන සොයන්නේ නැතුව තුනුරුවන්ගේම ගුණ සොයාගෙන යනවා බුදු ගුණ සිහි කරනවා ධම්ම ගුණ සිහි කරනවා සංඝ ගුණ සිහි කරනවා එවාගේම බෝධිසත්ව චරිත සිහි කරනවා ශ්‍රාවක චරිත සිහි කරනවා සරුවක්යන් වහන්සේ දසු බුදුබණ සපද සිහි කරනවා එසේ සිහි කරමින් තමන්ගේ දුක ගොම්නසක ශෝක පරිදේව කනගාටු රාග දෝෂ මොහ ආදී කෙලෙස් ගති මේවා සියල්ලම එකෙන් යටපත් කරගන්න සමත් වෙනවා ඒ කාණියට බොර වෙච්ච වතුරකට සබ්බිත රජතුමාගේ උදතා ප්‍රසාදක මණික දැම්මහම ඒ වතුර මණික් පාටින් පෑදිලි වෙනවා වගේම අර තමන්ගේ సంతානිය ඇති වෙච්ච කැළමිලි ගති සියල්ලම සංසිඳිලා සාන්ත ස්වභාවයකට පරිසුද්ධ භාවයකට පත් වෙනවා නම් ඒ සද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ සද්ධා කියලා. ඕකප්පන ලක්ෂණ සද්ධාව කියන්නේ පින්නතුනේ මේ සම්ප්‍රක්ඛන්දන ලක්ෂණ සද්ධාව කියන්නේ ගඟක් දෙගොඩ තලාගෙන යන වෙලාවේ ගඟට බහින්ද බැරි නිසා බොහෝ දිනා දෙපැත්තේ රොක් වෙලා ඉන්නවා. නම සූරවීර සංග්‍රාමයේ යෝධයෙක් ජගදාගමේ යකදාවක් අතේ තියාගෙන කැටකොට ගාගෙන මේ ගඟදී දෙබෑ කරමින් එගොඩ මෙගොඩ මිනිසයන් ගොඩ කරනවා ඒ තරමන දැන් තනත්තාගේ වීරිය එතන පැවතුණා වෙන කාටවත් ඒ ශක්තිය තිබුණේ නැහැ ඒ වාගේ දාන සීල භාවනාදී කුසල් කරන්න යනකොට නොඑක් බාධාවල් එනවා වැස්සෙන් පින්නෙන් කරදර වෙනවා ගමම් බිමන් දුෂ්කරතා එනවා යාන වාහන දුෂ්කරතා එනවා අසනීපකම් නොඑක් දේවල් බලපානවා වෙනත් වෙනත් බාධාවල් එන්න පුළුවන් ඒ මොනම බාධාවක් ආවත් Taman බලාපොරොත්තු වන දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් කිරීමේදී නොපසුබාටව අර උත්තාන වීර්යයෙන් නොපසුබාට වීර්යයෙන් යුතුව අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ඒ නිමාව දකින්දම ඉදිරිපත් වීමේ ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා අර බෝධිසත්වයන් වහන්සේගේ විශේෂ චරිතාපදානයක් තියෙනවා කදිරංගාර බෝධිසත්ව චරිතයේ සිටු පුත්‍රයෙක් වසිට අනාථ පින්ඩිකේ සිටුවරයා වාගේ දුගී මඟී අසරණයන්ට දන් ඇටක් පවත්වමින් සිටියා මේ කදිරාංගර බෝධිසත්ව සිටු පුත්‍රයන් වහන්සේ එක් දිනක් හත් දවසක් තිස්සේ නිරෝධ සමාප්‍රත්‍යයේ සිට පසේ බුදු කෙනෙකුන් වහන්සේ දේශින් බලා එතෙන් අහසින් පින්දපාතේ වැඩ මිදුලේ කෙළවර වැඩ සිටියා. දන් දිනෝ දහසක් දෙනෙත් ඇවිල්ලා හිටියා දම් පැන් ගන්නට ඔය අතර වසවාක දීපුත්‍රයා කල්පනා කළා මේ පසේ බුදුරජාණන් වහන්සේට අද දානේ වැඩක් දුවොත් පිරිනමම් පානවා. නිසා මිනිස්සු පින්කම් කර ගැනීමෙන් වළකිනවා. කියලා මේ මිදුල මැද්දේ ඇටරේනක් තරම් ගැඹුර ඇති දිගපාල ඇති විශාල කීරි ගිනි අඟුරක් වලක්මව අපෑවා. මිනිස්යන්ට බලන්ට බැරි තරම් පුදුම උෂ්ණයක් රස්නයක් තේජසක් ඒ ගිනි අඟුරු වලින් විහිදෙන්න පටන් ගත්තා. මිනිස්සු ගියෙන් කම්පා වෙමින් කෑ ගහන්න ගත්තා. එවේලාවේ කදිරංගාර බෝධිසත්ව සිටු පුත්‍රයන් වහන්සේ කල්පනා කළා මෙතන මේ ගිනි අඟුරු වලක් ඉබේ හට ගන්නට බෑ. පින්කම් කිරීමට බාධා කරන යම්කිසි අදෘශ්‍යමාන අමනුෂ්‍ය කෙනෙක් මේක මවන්න ඇති. තමන් එකාතකින් ශීර පායාස පාත්‍රයකුත් අනිත් අතින් හැන්දකුත් අරගෙන ආවා මේ ගිනි අඟුරු වල ළඟට මිදුලේ කෙළවරට ඇවිල්ලා අහස දෙද බැලුවා මේ ගිනි අඟුරු වල මැවුවෝ තැනක් තමයි පෙනේවා කියලා ආසේ දිලිසි දිලිසි කියා වසවත් දී පුත්‍රයා අසවා තමුන් වහන්සේ කවුද මම වසවත් දී පුත්‍රයා මේ ගිනි අඟුරු වල මැව්වේ තමුන් වහන්සේද එසේමයි ඇයි මේක මැව්වේ මේ දාන වලක්වන්ද වසවාතේ මාර දේව පුත්‍රය ඔබරණි එක්කෙනෙක් නෙමෙයි සියයන් දහසක් ආවත් මගේ දානේ වලක්වන්න බැරි ඇති බලන්න කියලා අභියෝගයක් කරලා හිතින් සත්‍යක්‍රියාවක් කළා මං කුඩා කලපටන් නිති පන්සිල් රකින්නවා පොහොයාට සීල් රකින්නවා මව්පියන් උපස්ථාන කරනවා දුගී මඟී අසරණ අනාථ ආදීන්ට නිතිපතා දම් පින්කම් කරනවා දිව්‍ය සම්පත් භ්‍රම සම්පත් මනුෂ්‍ය සම්පත් නොපතා ලෝතුරා බුදුබාපතා මාමේ පින්කම් කරනවා මේවා සත්‍යයි එවාගේම ලෝක ධාතුවේ බුදුරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයයි මේ සත්‍ය බලයෙන් මට මේ ගිනි අඟුරුවල් ගිනි අඟුරුවලක් නොවේවා ගිනි අඟුරුවල මැදින් ගමන් කළා මගේ යතිම මේ දානේ පූජා කරගන්න ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා මේ ගිනි අඟුරුවල් මැදට පැන්නා සැබවින් පුදුම ආශ්චර්යයක් වුණා මතු අනාගතයේදී තබන සබන පියවරක් ගානේ නෙළුම් මල් පිපෙන්නේ සුදුසු. භාග්‍ය සම්ප්‍රත්‍යක් ඇති වෙන මේ මහෝත්තමයන් වහන්සේ ලැබූ මේ පිය පිළගන්ධ පහළ වුණේ ගිනි අඟුරු වල මැද්දෙන් පහළ වූ කතරෝදයක් තරම් විශාල නෙළුම් මලක් නෙළුම් මල උඩසෙස් තමන්ගේ පතෝ දෙක පිහිටියා වස්වාති මාර්දේව පුත්‍රයා ලැජ්ජාවෙන් පැන ගියා ගිනි අඟුරු වල මැද්දෙන් ඒ මහෝත්තමයන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ පාත්‍රයේ දානේ බෙදමින් කිව්වා කාමං පතාමි නිරයන් උද්දපාදෝ අවංසිරෝ නානරියං කනිස්සාමි හන්දපින්නම් පටිග්ගහා ස්වාමීනි මගේ ඉස යට කුරු වෙලා පා උඩු කුරු වෙලා මේ ගිනි අඟුරු වල මැද්දට වැටුණක් කමන්නේ කියලා මම පැන්නා ස්වාමීන් වහන්සේනි පින්කෙතක් වැඩි මේ මොහොතේදී දන් නොදීමට මට පුළුවන් කමක් නැත මට අනුකම්පාවෙන් මේ දාණය පිළිගන්නසේකවා කියලා දාණය පූජා කළා බලා සිටියේ දිනෝ දහසක් දෙනා මහත් තනින් සාදුකාර දුන්නා බෝසතුන් වහන්සේ මේ නෙළුම් මල උඩ වැඩි ඉඳගෙන මහදලාට පින් දුන්නා මේ පැමිණි සත්පුරුෂෝ මාර්යස්පත් කරගත් කුසලයේ අනුමෝදන් වෙත්වා මා දිනොතකා මගේ දානේ පිරිනමන්න පිය නැගුවා මා හැසුරුණා වූ ධර්මයේ මට පිහිට වුණා මාමින් මගේ මේ සීලු දෙනාම කුසල් කරන්න අප්‍රමාද වෙත්වා මා මේ කරගන්නා ලද කුසල සංඝාර ධර්මයෙන් තුන් ලෝකයේම කෙලෙස් ගිනි නිවා දුක් ගිනි නිවා ලොවට අමාමා නිවන් සුව දෙන්නට ආශනා වේවා ලෝතුරා බුදුබා පිණිස වේවා ඔබ සෑම දිනකටත් ඒ අමාමා නිවන් සුවක් වේවා කියලා මාලිගාවට ගොඩ වුණා ආශ්චර්යය නේද මේ වාගේ එක වාරයක් නෙමෙයි අනන්ත වාරවල බෝසතාණන් වහන්සේ මුළු ජීවිතේ පරිත්‍යාග කරමින් දාන ආදී දසපාරමී පුරන් ඉදිරිපත් වීමේ ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ පින්නතුනි දහමියා ගොඩක ඉන්න කිතෙන් වානම් ඕක ඇද වැටෙනවා. මනක ඉන්න කිතෙන් වානම් ඒක ඇද වැටෙනවා. එහෙම නෙමේ නගරද්්වාරයක හතර රේණක් ගැඹුරට හෙටවලා හතර රේණක් පොළවෙන් උඩට හිටින්නට ඉන්ද්‍ර කේලයක් හවි කරනවා නගරයක නැත්නම් ගමක එවැනි ඉන්ද්‍ර කේල දෙකක් දෙකක් බැගින් තියෙනවා ඇතුළත ඉන්ද්‍ර කේලය පිටත ඉන්ද්‍ර කේලය කියලා මේ ඉන්ද්‍ර කේලය ඇතකොටවත් ගලවන්න බෑ වේරම්භ ධාතු වේරම්භ වාතයකින්වත් මේක සෙලවෙන්නේ නැහැ ඒ තරම් බලගත්ු ඉන්ද්‍ර කේලයක් ඒ වාගේ යම් කෙනෙකුගේ හිතේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය පිළිබඳව බලවත්ම ස්ථාවර වූම ශ්‍රද්ධාවක් විශ්වාසයක් පිළිගැනීමක් නොසෙල්මිය හැකි පිහිටීමක් අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා නම් ඒකට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා ඊළඟට ආගම ශ්‍රද්ධාව කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලාට විවරණ ලබාගත් ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලාට භවයෙන් භවයට දාන සීල නෛෂ්ක්‍රාම්‍යාදී කුසල් පාරමී පුරා ගන්න කාගේවත් උපදේශයක් නැතත් ශ්‍රද්ධාව පහළ වෙනවා ඒකට කියනවා භවයෙන් භවයට එන ශ්‍රද්ධා බැවින් ආගම ශ්‍රද්ධාව කියලා අධිගම ශ්‍රද්ධාව නමින් හැඳින්වෙන්නේ පින්නතුනි මාර්ගඵලාභීන්ට මාර්ගඵල ලැබීමෙන් පිහිටන ශ්‍රද්ධාවටයි යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගඵලය හෝ ලැබුවා නම් ඒ තනත්යාගේ හිතේ ශ්‍රද්ධාව ජීවිතේ ගියක් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ තැනැත්තාගේ හිතේ ශ්‍රද්ධාව අවිච්ඡ ප්‍රසාදේ කියලා හඳුන්වනවා. ඒ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධා මේ අධිගම ශ්‍රද්ධාව බැවින් මායයටවත් සලවන්ත බැරි ශ්‍රද්ධාවක් වෙනවා. එක දවසක් සාරුවක්යන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේදී සූරම් බට්ට කියන මානකුතුමාට ධර්ම දේශනාවක් කළා. එතුමා සෝවාන් මඟඵල ලබාගෙන තමන්ගේ සිය නිවෙසට ගියා. කියලා ටික වෙලාවකින් මෙන්න බුදු කෙනෙක් ආවා ගෙදරට. ඇවිල්ලා කියා හිටියා මානවකේ මම මොහොතකට ඉස්සෙල්ලා බණක් කිව්වා සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි සීල ධර්ම අනාත්තයි කියලා. එහෙම හිතන්න එපා සමාන සංස්කාර නිට්ටයයි සපයි පරමාර්ථයි කිව්වා. එතකොට මේ රුසූරම් වට මානවකතුමා හිතනවා ලෝතුරා බුදුරයන් වහන්සේලාට වචන වරදින්නේ නැහැ. උන්වහන්සේලාට කියන අද්දෙජ්ජ වචනා කියලා වචන දෙකක් උන්වහන්සේලාට නැහැ. උන්වහන්සේලා වචනයක් ප්‍රකාශ කරන්නේ නුවණින් පෙරට කොටගෙනයි. උන්වහන්සේලාගේ සෑම කායික ක්‍රියාවක් නුවණ පෙරට කොටගෙනයි පවතින්නේ. වචනයක් මේ පිට වෙනවා නම් නුවණ පෙරට කොටගෙනයි පිට වෙන්නේ. ක්‍රියාවක් කරනවා නම් නුවණින් යුතුවමයි ක්‍රියාවක් කරන්නේ. මේ නම් බුදු කෙනෙක් වෙන්න බෑ බුද්ධ විලාසෙන් ආපු දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා හිතාගෙන ඇසුවා තමුන් කවුද කියලා. එතකොට කිව්වා මම වසුවර්තගේ පුත්‍රයා කියලා. එතුමා කියා හිටියා වසුවර්තගේ පුත්‍රේ උදයන් එක්කෙනෙක් නෙමෙයි. දහසක් දිනේ කාලත් මා ලබාගත් පිළිගැනීම සෙල්විය නොහැකි කියලා අසුරුසනක් ගන්නකොට මාර්ගයේ පුත්‍රයා අතුරුදාන් වී ගියා. මේ විදිහට සෝවාන් මාර්ගඵල ලබාගත් කෙනෙකුගේ සද්ධාව මාර්යාටවත් සොලවන්න බැරි නිසා ඒකට කියනවා අධිගම සද්ධාව. මේ කියන ශ්‍රද්ධා ආකාර හයෙන් විශේෂයෙන් මේ උපාලේ මහත්මයාගේ මෙතනියක් දෙපළගේ సంతානයෙහි අර මාර්ගඵලාභීන්ටපත් නුනත් ඊට මෙහා කියන ශ්‍රද්ධාවන් සියල්ලම ඇතේ කියලා අපට හිතන්න පුළුවනි. උපතින්ම ශ්‍රද්ධා සබුද්ධි සම්පන්න වුණ දෙමෝපියන්ගේ දරුවන් හැටියට මුලදීම පිහිට ශ්‍රද්ධාව සම්මාදිට්ඨිය ඇතුව මෙලෝ පහළ වුණා. එවාගේම කුඩා කාලයේ පටන් ආගම ධර්මානුකූලවම ජීවත් වෙන්න පුරුදු වුණා. කල්යාණ මිත්‍ර දෙමෝපියන්ගේ ඇසුරේ තමන්ගේ సంతානය අර නිතිපන්සේ ලකින කොහයටසේ ලකින සිව්බම විහෙරණ වඩන යහපත් පුණ්‍ය ජීවිතය හැටියට පුරුදු කරගෙන ආවා. එවාගේම ඒ විදිහේ ශ්‍රද්ධාවක් උපතින්ම ලබාගත් වගේම නිත්‍ය වශයෙන් තම ආරක්ෂා නිත්‍ය සීලේ මනවින් ආරක්ෂා කරගන්නවා. එවාගේම තමන්ගේ సంతානයේ තුළ ධර්මයේ පිටවඳ යම් පමණක් ආභෝධයක් ඇති කරගෙන තම තමා ධර්මාඥානෙ දියුණු කරගන්නවා කවදාකවත් මසුරු මලක් හිතේ රඳවා නොගෙන නිතර නිතර දුකී මඟී අසරණ යන්නත් සිල්වත් ගුණවත් උතුමන්වත් පරිත්‍යාග කරමින් තමන්ගේ හිතේ අර පරිත්‍යාග චේතනාව ත්‍යාග ගුණය දියුණු කරගන්නවා ඒකම තමන් යම් පමණ බුද්ධ ධර්මයේ ගැන දන්නා බැවින් මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා, පිළිකුල් භාවනා, මරණ සති භාවනා වැනි මේ භාවනා ක්‍රමද ටිකෙන් ටිකාරි පුරුදු කර ගනිමින් ගත කරනවා. විශේෂයෙන් මේ පීතුමා ජීවත් වෙන්න කාලේ යත්තෝගට කවිදජ ස්වාමීන් වහන්සේ ආරම්භ කළ දේ භාවනා වැඩසටහන සහභාගී වෙමින් බොහෝ කුසල රැස් කරගන්නවා. ඉතින් මේ විදිහට සලකා බැලීමෙන් අර සද්ධා, සීල, සුත්‍ය, ත්‍යාග, ඥාන කියන මේ උසස් ගුණයන්ගෙන් පමණක් නෙමේ හිරි, ඔත්තප්ප, බෞසුතතාව, පරාක්‍රම, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව කියන මේ ගුණාංග දිනු කරගන්නා දරින් නොසිස් ජීවිතයක් වාටයි මේ ජීවත් වෙන දින්වත් දෙපළ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ තමන් ලබා ගන්නා වූ යම් කිසි ධර්ම ශක්තියක් වේ නම් ඒ ධර්ම ශක්තිය තමන් අදා වඩා ගත් ආදරණීය දෙමව්පියන්ද පරිත්‍යාග කිරීමක් මේ මහා පින්කමේ පවත්නා බැවින් මේක ධර්ම දානමේ පින්කමක්ම වෙනවා ඒ කියන්නේ අපේ දෙමව්පියන්නේ කෑමෙන් බීමෙන් අඳුමෙන් පැළඳුමෙන් බකෙන් බුලකෙන් බෙහෙතෙන් හේතෙන් ජීවත් වෙන කාලයේ සැලකුවා දැන් මේ මිය පරලෝක ගියාට පස්සේ දෙන්න පුළුවන්කම තිබෙන්නේ ධර්මයයි මේ මොන විදිහේ ධර්මයක්ද? සමාරය ස්පර්ශ කරගන්නා කුසල ධර්ම සම්භාරයයි. ඒ කුසල සම්භාර ධර්මයේ ඒ දෙමෝපියන් සතර දිනාටම භවයක් පාසාම සිතූ පැතූ දිව්‍ය මානුෂාදී සම්පන්න ලබන්නට ඒ නොනවති ඒ සතර දිනා ප්‍රතු බෝධියකින් අමාම නිවන් සුව ලබන්නටත් ඒ කාන්තෙන් පාරමිතා වශයෙන් හේතු වාසනා වෙනවා එනිසා දෙමෝපියන් කරන උසස්ම පරත් පරිත්‍යාගයක් බැවින් මේ මහා පින්කමේ පළවෙනි භාගය ධර්ම දානමේ පින්කම බාටපත් වුණා කියලා හිතේ සතුට ඇති කරගන්නට පුළුවන්. අනික් කාණේ මේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට එවාගේ මේ සිල්මයන්යන් වහන්සේලාට ආයුෂ වර්ණ සප බල ප්‍රඥා පූජා කළා වෙනවා මේ ආමිෂ දාන වස්තු තුලින් උන්වහන්සේලාට සිද්ධ වෙන්නේ තමන් වහන්සේලාගේ సంతානෙහි අර සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීමට ආයසයක් වර්ණයක් සැපයක් කාය බලයක් ඥාන බලයක් ප්‍රතිලාභ කර ගැනීමයි සරුවඥන් වහන්සේම දේශනා කළා කියනවා යම් කිසි කෙනෙක් භෝජන දානයක් දෙනවා නම් ප්‍රතිඥාඥන් වහන්සේලාට ආයුෂ වර්ණ සැප බල ඥාන දුන්නා වෙනවා ඒ ආනිසංස වාසයෙන් භවයක් පාසා ඒ පින්වතුන්ට ආයු වර්ණේ සැප බල ප්‍රඥා ලබන්නේ හේතුවක් වෙනවා කියන එක දාන ආනිසංස දේශනාවකදී සරුවක්යන් වාසේ දේශනා කළා තියෙනවා එතකොට ඒකත් ධර්ම දානයක් බාටපත් වෙනවා අපි දැමින් සෙමින් උපයාසපයා සේවාගේම නිස්සාරණ ප්‍රාර්ථනාවෙන් පරිත්‍යාග කරන මේ චීවරේ බින්දපාතේ සේනාසනේ ගිලාන ප්‍රත්‍යමේ සීලම පූජා වස්තු සීලවත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ පුණ්‍යාත්මී ජීවිතවලට ආයු වර්ණ සපබල ප්‍රඥා ලබන්නටත් එමගේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගන්නටත් ඥාන සමාධි සමාප්‍රත්‍ය අවිඥා බල විපස්සනා ඥාන දිනු කර ගැනීමටත් සතු අධිගම බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබා ගැනීමටත් උපකාර වේවා කියන මේ මෛත්‍රියෙන් පරිත්‍යාග කරන බැවින් මේක විශේෂ ධර්ම දාන පූජාවක් බාටපත් වෙනවා එවාගෙම මේකම මේට සහභාගීන හැම දෙනාටම මේ පින්කම අනුමෝදන් වෙන්නේ සැලැස්වීමද ධර්ම දානමේ පින්කමක් වෙනවා දෙවියන් පින්දීමද සීල පරිලෝකේ ඥාතීන් පින්දීමද සීල සත්‍යයන් පින්පෙත් දීමද ධර්ම දානය බාටපත් වෙනවා ඒ සියලුම ධර්ම දානමේ කුසලය ආමිෂ දානයන් අභිභවාගෙන ජය ගන්නා බැවින්ද සීල ආමිෂ රාශියන් අභිභවාගෙන ජය ගන්නා ධර්ම රාශියක් බැවින්ද සීල ආමිෂ රාශියෙන් අභිභවාගෙන ධර්ම රාශිය ලැබීමට හේතු වෙන පරිත්‍යාගයක් බැවින්ද සීලම සංසාර දුක්ඛ ධර්මයන් ගෙන දෙන්නා වූ තෘෂ්ණාව ක්ෂේකොටගෙන ලබන්නා වූ අමා මහ නිවන් සුව ලබන්න හේතු වෙන ධර්ම දානයක් බවට පත් වුණා කියා සතුටු වන්නට පුළුවන්. ඒකම අපි සලකා ගන්නට ඕනේ හැම පින්කමක්ම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන හැටියට යොමු කිරීම. දැන් මේ මහා පින්කම සඳහා දින ගණනක් සති ගණනක් මාස ගණනක් තිස්සේම පේ වුණා. ඒ සඳහා වත් පිළිවෙත් සම්පාදනය කළා. දැනටත් මේ ස්ථානයේ තමන්ගේ නිවසට පිවිසෙන නැත්නම් වත්තට පිවිසෙන තැන ඉඳලාම පීමෙලියලා තොරන් බැඳලා එවාගේම ගෞරව සම්ප්‍රයුක්තව සනසිනිකලා සංඝ රත්නයේ දන්පන් පිළිගන්න සමත් වුණා මේ සියල්ලම තමන්ගේ సంతානෙහි මූලික පින්කම වල ආරම්භයයි එවාගෙම දැන් මේ මොහොත වෙනකොට ස්වාමීන් වහන්සේලාට ප්‍රථමයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ දන්පැන් වැළඳවා වත් පිළිවෙත් සම්පූර්ණ කළා. එවාගෙම අෂ්ට පරිස්කාරහ සසු පරිස්කාරයේ පූජා කළා. සේම කල්පරුක්ෂ පූජාවක්ද සිද්ධ කළා. එසේම පැමිණි පිරිසට සිය සමාදන් වීමට ධර්ම ශ්‍රවණයට අවකාශ ලබා දුන්නා. ඉතින් මේ සීලම කටයුතු තුළදී අපේ సంతානියන් මේ පහළ වෙන්නේ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප කියන මේ නාම රූප ධර්ම සම්භාරයක් පමණයි මේ පරිත්‍යාග කරන වස්තු සම්භාරය ඇතුලේ තියෙන්නේ ඔය කියන රූප කල සම්භාරයක් පමණයි මේ නිසා මේ නාම රූප ධර්ම සම්භාරයක් මෙතන පැවතුනා කියලා අපි පරමාර්ථයට නංගල බලන්නට ඕනේ ඒ නාම රූප ධර්ම සියල්ල ශනයක් ශනයක් පාසා සිඳි සිඳි බිනි බිනි පවත්නා බැවින් අනිත්‍යයි. එවැගේම සිදෙමින් බිඳෙමින් පෙළපෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් වන බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ සීලම නාම රූප සංස්කාර ධර්ම සමූහය තීලන සංකත සංతాප විපරිණාම කියන ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇති කරන දුෂ්ණාව ආයෝන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්තවන බැවින් දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිර්වාණය ආબોධ කරගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අප විසින් මේ රසපත් කර ගන්නා ලද දාන සීල භාවනාමේ උදාන කුසල සම්භාර ධර්මයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ විසින් ආબોධ කරන ලද මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. විශේෂයෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භද්‍රා කාපිලානි රහත් මෙහෙණින් වහන්සේ දෙනන කල්ප ලක්ෂයක් තිස්සේ එකට එකට එකට වේතුතු වීමෙන් බොහෝ පින්කම් කරගෙන ආවා. හැම ජාතියකදීම දෙන්න එකතු වෙමින් ආවා. බොහෝ වාරවල තවුස්දන් පොරමින් බමලොවක් ගියා. ඔය වාගේ බමලොව ඉඳලා තමයි යන්තමට පැවිදි වෙන්නත් මනලව උපන්නේ. අන්තිමේදී මේ දෙදෙනා කල්ප ලක්ෂයක් එකට එකතු වී දම්පින්කම් කරමින් පෙරම් පුරාගෙන නිවන් ප්‍රත්‍යාගෙන ඇවි පැවිදි මේ දෙන්නා දෙමන් සන්ධියකින් වෙන් වෙන වෙලාවේ පොළොවට දරන්න බැරුව කම්පා වුණා කියනවා. ඒ වාගේ පින්වත් උපාලිද සිල්වා මැතිතුමත් ඒ තක්ෂිලාද සිල්වා මැතිනියක් දෙදෙනා කල්ප ගණන් කල්ප සිය ගණන් බොහෝ ඈත පටන් මේකට පින්කම් කරගෙන ගෙන දෙන්නේක් බව අපට පැහැදිලිව කියන්න පුළුවන්. මේ දෙදෙනාගේද යම් දාසක තමන්ගේ පාරමී සම්භාර මුදුන් පමුණවා නම් එදාට පොළොව කම්පා වෙන විදිහේ දේවල් සිදු වෙන්නත් පුළුවන් ඒක අපි ස්ථිරව කියන්නේ නැති උනත් ඒ තරමට මේ දෙදෙනා සද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානව ඕම එකඟත්වයෙන් පින්දාම් කරගෙන යනවා හැම දිනාටම ආදර්ශයක් මේ වාගේ දම්පති දෙන්නෙක් තවත් ඉන්නවා නම් ඒ ඇත්තන්වත් වාසනාවක් වේවා කියලා අපි ආශිර්වාද කරන්නට ඕනේ. මේ තරමට මේ දෙදෙනා සද්ධාදී ගුණයන්ගෙන් එකතු වෙලා දාන සීල භාවනාදී කුසල් පාරමී පුරාගෙන යාම තමන් හදා වඩාගත් දෙමව්පියන්වත් අමා මහ නිවන් සෝයේ කාන්තෙන් ලැබෙන්නේ හේතු වෙන යහපත් පිළිවෙතක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එනිසා අද මේ දවසේ සිදු කර ගන්නා ද පින්කම් සියල්ල නැවත ත්‍රිලක්ෂණ චතුරාරි සත්‍යයට හරවල අවසන් කරමු. අපේ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්පලක්ෂයක් තිස්සේ ඇස්සියස් මස්ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් පංච මහා පරිත්‍යාග ත්‍රිවිධාර්ථකාරියා සමත්‍රිසත් පාරමී මුදුන් පමනවා ගමනින් ඇවිල්ලා වෙසකරු අද්දමේදී සත්වාරයක් මහා පෘථුවේ කම්පා කරමින් බෝධි සම්භාර සමුර්ධ කරගත්තා පස්චිම භවයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහළව 29 වෙනි වසරේදී පැමිදෙව ඥාන විඥා උපදවාගෙන දුෂ්කර ක්‍රියාද සිදු කොටගෙන 35 වෙනි වසරේදී බොමුලාදා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුණා. තමන් වහන්සේ බුදුබාට ප්‍රති බ්‍රහ්මාරාධනේ පිළිගෙන 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට අමා දහම් වැසි වැස්සෙව්වා සුවිශ ආසංකේය නවකෝටි 60 ලක්ෂයක් දෙන අචා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව පමුණවා වදාලා ඒ සරුවඥන් වහන්සේගේ මානෙල්මා සුවඳ වේදන ශ්‍රීමුඛ පත්මයෙන් සුදු බුදුරැස් වේදන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාසත් ධර්මස්කන්ධය දේශනා කොට අවුරුදු 5000ක් තිස්සේ නිර්මලව මගපල නිවන් සුව ලබන්නවන්ට උපකාර වෙමින් පවතිවා කිය අදිෂ්ඨාන බල පිහිටුවා තමන් වහන්සේ ආයුෂයාගේ කෙලවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමාම නිවන් පුර වැඩියා එවාගෙම නික්ලේශී මහරහතන් වහන්සේලාද පිරිණිවුණ සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ වැඩිහිටි විහාරස්ථානද රාජධානි යන කුකුණ මාලිගාදී සියල්ලද නෂ්ඨාවශේෂ වුණා. මේ විදිහේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉදකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳෙමින් ගතෙන් බුලතෙන් මේතෙන් හේතෙන් පරිහරණය කරන ආත්මාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමැති කැමැත්තේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකෝල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙකෙන් නිදහස වූ සාන්ත නිවන දුක්ඛ නිරෝධාරිය සත්‍යයි නිවන ආબોධ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරිය සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් හිරෝ දාන ආදී පාරමිතානුභාව බලෙන් මේ චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සසර දුක් තරණේ කොට කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සම කල්යාපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක්ම චතුරාරි සත්‍ය අවබෝධයට උපනිශ්‍රේ වෙන බෝධිපාක් ධනුම් බාටපත් වේවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ බාටපත් වේවා දසපාරමී බාටපත් වේවා තතෝ බෝධියෙන් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු වර්ෂයක් තිස්සේ මේ ගැන කල්පනා කරමින් නුවණ අසුරුවමින් සද්ධාව විරිය සති සමාධි ඥාන උපදවාගෙන මේ මහා පින්කම සංවිධානය කරගත්තා අඩුගානේ ස්වාමීන් වහන්සේලා 59ක් හෝ වඩා හිඳුවාගෙන පින්කම කරගන්න ලැබේවා කියන ප්‍රතිමග්ද තිබුණා තින්නා උයන ආරණ්‍ය සේනාසන වාසී ස්වාමින් වහන්සේලා දාන ආදී පින්කම් සඳහා වෙනත් තැන්වලට වඩින් නැති නිසා එසේ නමුත් අද මේ ස්වාමින් වහන්සේලා දලදා ස්වාමින් වහන්සේ වන්දනා කර ගැනීමේ අපේක්ෂාව ඇතිව සිටි බැවින් මේ සඳහා සහභාගී වෙන්න සීමිත සංඝ පිරිසක් නමුත් වැඩම කරවා ගන්න යෙදුණ පින්වත් උපාලේ මහත්මානනුත් එම පින්වත් අක්ෂිලා මහතාවත් දෙදෙනාට අපි කරුණාවෙන් ආරාධනා කරනවා ස්වාමින් වහන්සේලා එක නමක් දහනමක් වුණත් අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේට අපේ මේ වැඳුම වේවා අපේ මේ පූජාව වේවා කියන ප්‍රසාදය නැති කරගනිත්වා කියලා එනිසා මේ මහා සංඝ රත්නීතාම ගෞරව සම්ප්‍රයුක්තව අද පිළි අරගෙන දෙපාදවා පියවෙනි උඩින් වැඩම කරවා ගත්තා සංගරුවනට සියාකින් දන්පන් පිළිගන්නවා ආසන පනවා වඩා හිඳේවා පහසු වෙරණ සැලසෙව්වා එවැගේම දන්වලඳල අවසානයේදී අෂ්ඨ පරිස්කාර හා සසු පරිස්කාර ධර්ම පුස්තකයන් පූජා කළා කල්පරුක්ෂේ පූජා කළා සීලය පිරිසුදු කරගත්තා ධනපදයකට සවන් දුන්නා විශාල පිරිසක් එක්කාසු කරගෙන හැම දිනාට පින බෙදා දුන්නා එතකින් මේ සෑය රැස්පත් කරගන්නාද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන්නේ බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ ගගනතලයේ සඳේරු මළලමින් දිදුලමින් බබලමින් අපරාජිත විරාජිතව තුන් ලෝක ධාතුවට සදාම් කෙරෙන විහිදුවමින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකා දීප ධර්ණී තලයේ නිර්මලව පවතිවා කිය අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ත්‍රිපිටක ධාරී වෙමින් ධ්‍යාන අභිඥා ලාභී වෙමින් මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපරස්පක් කරගන්නේ සෑම කුසලයක්ම ආශිර්වාදයක් වේවා කියා සංඝ රත්නයේ සෙත්පතම එවැගේම පින්වත් උපාලේ මහත්මයාණන්ගෙත් එම තක්ෂිලා මහත්මයාණන්ගේ දයාබර මව්පිය සතර දෙනා වහන්සේටම මේ උදාන කුසල සම්භාරයේ අත්වේමා ඒ සතර දෙනා සසර වසනා තුරු භවයක් භවයක් පාසාම සුගතියේ සුගතියේ සපත් වෙමින් දාන ආදී දසපාරමී සපුරාගෙන වෙසතරු මහ රජුරෝ මින් දාන ආදී පින්කම් මුදුන් පමනවාගෙන තමන් ප්‍රතු බෝධියකින් සුවසේ අමාමා නිවන් සුව ලබත්වා කියා කළ ගුණ සැලකීමෙන් පින් පමුණුවමු එවාගේම ඒ සතර දෙනාගේ දෙපාර්ශ්වයේ සීලවම ඥාතීන්වත් මේ සහභාගී වෙන සෑම දෙනා වෙනුවෙන් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාගේ සීලම ඥාතීන්ට මේ උදාන කුසල සම්භාරයක් වේවා ඒ හැම දිනාටද භවයක් පාසා සුගති සම්පත් සිද්ධ වේ දෙලෝ ජයගෙන පැතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා ආඛ්‍යා කරුණාවෙන් පින් පමනුවමු එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයටත් මේතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන දසදහසක් සක්වල වෙසෙන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාන කුසල සම්භාරයත් වේවා සීලම දිව්‍ය රාජ මණ්ඩලය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා නාවාරයක් සම්බුද්ධ ශාසනයේ පූජා ශ්‍රී ලංකාදීප දරණී තලයේ අන්‍යාගම් බලවේග මිසදුට බලවේග අධර්ම බලවේග මිත්‍යා බලවේග යුද්ධ කලකෝලාල එවාගේම ජල ගැලීම් මුහුදු ගැලීම් නායාම් වැනි විපත්ති සියල්ලම වළක්වලා ශ්‍රී ලංකා බුදු සසුනද බෞද්ධ ජනතාවට මහා සංඝරමණයට බෞද්ධ රාජ්‍යයට ශේම භූමියක් ධර්මාද්දීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සවිසුද්ධ භූමියක් බවට පමුණුවමින් දේව ආරක්ෂාව සලසා දෙත්වා පතෝ බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු හිතවත් මඳහත් අනි අහිතවා සියලෝම සත්‍යයන්වත් මෙම යට්ටෝගඩ ප්‍රදේශවාසීන්වත් අවත ගම් නගර ලංකාව දඹදෙව්තල මේ සත්වලේ සීල සක්වල දස නිසා වාසේ සමත් ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමනුවමු තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුවන කායවන්න සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කර ගන්නාගේ මේ උදාන කුසලානුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ රත්නයේ සතු අසීමිත සූවිසි මහා ගුණේ ආරක්ෂා අනුග්‍රහ බලයෙන්ද දිව්‍ය රාජමණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද අදසේ වසක් ආයුප පෙරුණා වූ පින්වත් උපාලේසුද සිල්වා මෙතිතුමා නන්දත් මෙ මෙතනියටත් දරුවන්ටත් පවුලේ සමටත් සහභාගිනේ සමටත් මේ ජීවිතයේ ඇත්තා වූ අසනීපකම් අපලෝපද්‍ර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අනවින කොටවින බන්ධන ඇස්වා කටවා හෝවා අඬවා අලාභයස නිന്ദා පහස දුක් වේදනා සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්‍යාශනේ වේවා අබන කබන පිවරක් ගානේ හෙළන ගලන උස්ම රැල්ලක් පාසා රත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුවම පිහිට වේවා කුසල් අරමුණෙන් සමාධියේ සිටින් හෙත් සිටින් බුදුගුණ බැලෙන් සමදා සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා නපුරු සීන නොපෙනේවා දෙවියන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ බ්‍රහ්මයන්ගේ ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ද ආරක්ෂාව සැලසේවා රජසොර සතුරු ගිනි ජල වසවිස අවියා උදාදී දෙකින් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් හිංසාවක්, පීඩාවක්, වේසනයක් එපිට සිහිනකින්වත් නොම වේවා. උපපේලක උපච්ඡේදක අකුසල විපාක වාර ප්‍රතිබාණිය වේවා. උපස්තම්භක කුසල විපාක ලැබ සිටීමෙන් දීර්ඝාස ලැබේවා. කායික මානසික සනසෙල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසේ තුලින් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල, උපෝසක සීල, සූභම විහරණයෙන්, ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සෘතයෙන්, ත්‍යාගයෙන්, ඥානෙන්, ඉරියෙන්, උත්ප්පයෙන්, භවසුතතාවෙන්, පරාක්‍රම වීරයෙන්, ස්මෘතියෙන්, ප්‍රඥාවෙන්, සමත භාවනාවෙන්, විපස්සනා භාවනාවෙන් සිව්බම විහරණයෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දිනුවෙන් දිනුවටපත් වේවා සිතුමිනි රුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාගෙන් මෙන්ද සීල සම්‍යක් ප්‍රාර්ථනා පිරිතිරි සස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් නිවන් මඟ ගැනීමට වින්සත් සතවර්ෂාධික කාලයක්ම රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු නරකාදී සතර පායෙන්ද ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන්ද අෂ්ට දුක්ඛක්ෂණයෙන්ද පංච වේද අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සදාට අතමිදේවා දිවේ මානුෂාදී සුගති භූමියෙහිදී ත්‍රිේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණඥානය සම්‍යක් දෘෂ්ටිය ඇතුව සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතුව පාරමී පුරා ගැනීමට නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ දානාදී දසපාරමී සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමී සැනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ